නමස්කාර වේවා බුදු ශාන්තියක් යහපතක් වේවා කියන කාරුණික හැඟීමෙන් අපි මේ කටයුතු ආරම්භ කරමු. පින්වත්නි අපි මේ දැන් මොහොතකට කලින් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා. ඊළඟට අපි සරණ ගියා උන්වහන්සේ දෙවෙනි වතාවට. ဒုတိယමුදේ කියලා. ඊළඟට උන්වහන්සේ සරණ ගියා තුන්වෙනි වතාවට සතියක් කියලා. මේ සරණ යෑම බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා නුවණැති මිනිසුන් කළ දෙයක්. සමහර අවස්ථාවන් තියෙනවා ඒ කෙනා දන්නේ නැහැ කවුද කියලා මේ බුදු කෙනෙක් කියන්නේ. එක අවස්ථාවක් තියෙනවා සීසාන දවසක්. ඒ කුඹුරු අයිතිකාරයා තමයි කසී භාරද්වාජ. සීසාන වෙලාවේ ඇඹුල කෙතට ගෙනල්ලා. ඇඹුල බෙදන්න ලෑස්තුණු වෙලාවේ මෙතනට අමුත්‍යක් ආවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. එනකොටම ස්වාමීන් වහන්සේ වහන්සේ වඩින සීක්වා කිව්වද? නෑ. මම හිත නරක් වුණා. මම කල්පනා කළා මම මේ අඹුලගෙන ආයේ මාගේ කිතේ වැඩ කරන මිනිසුන්ටයි. මොකද කිව්වේ? ඔබත් මේ වගේ වගා කරන්න. වගා කරලා අනුභව කරන්න කිව්වා. වගා කරලා වපුරලා සීසාල වපුරලා අනුභව කරන්න කිව්වා. මොකන්ද මේ කරන වැඩේ කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ කසේ භාරද්වාජට කිව්වා භාරද්වාජ මම සීසාන මම වපුරනවා මම අස්වැන්න නෙලනවා මම ඒ අනුභව කරනවා. එතනින් තමයි මේ අමුතු සංවාදේ පටන් ගත්තේ. ඊට පස්සේ කසීබාරත් රාජයව හරි පුදුම කතාවක් මේ ඔබ වහන්සේ කියන්නේ. අපිට පේන්නේ ඔබට හාන්න කුඹුර අපිට පේන්නේ ඔබට හාන්න ඉන්න හර අපිට පේන්නේ ඔබේ කිවිත ඔබේ හීවන නගුල අපිට පේන්නේ නමුත් ඔබ කියන ඔබ සීසාල් වපුරල අස්වැන්න විලාගෙන අනුභව කරනවා කියලා. මට කියන්න කිව්ව වහන්සේ කොහොමද මේක කරන්නේ කියලා. ඒ විලාවේදී බුදුරජාණන් වහන්සේ හරියම ලස්සනට කියා දුන්නා නිවන නැමැති අස්වැන්න ගන්න එයා කෙනෙක් පින් කුඹර වපුරන නැති. ඒ කීම අවසන් වෙනකොට මෙයාට මොකද වුනේ? සරණ ගියා. බුදුරජාණන් වහන්සේ. එතකොට සරණ යන්න පාදක වුණා හසීවාරද්වාජට උපකාර වුණා මොකක්ද? ඒ ධර්මය. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු ධර්මයේ කරුණු සහිතව තේරුම් අරගෙන තමයි සරණ ගියේ. සරණ යන යාළුව වැඩක්. බුදුරජාණන් වහන්සේ කළේ මොකක්ද? හැබෑනිසම ජීවිතයට උපකාරී වන ධර්මය කියා දීමයි. කියා දුන්නට පස්සේ කසීබා රජුට තේරුණා උන්වහන්සේ කියන වගාව කළොත් මම මේ කරන වගාවට වඩා නිර්මල අමිල ලෝතුරු අසන්නක් ලබන්න පුළුවන් මෙතෙක් කල මම කරපු වගාවෙන් මට ලැබුණේ වී විතරයි නමුත් මේ ශ්‍රමණයන් වහන්සේ කියන වගාව කළොත් මට ලෝතුරු ආසන්න ලැබෙනවා. සරණිය ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ වගාව මම මේ කේස් පහිනකම් කළා ඇති කිව්වා. මේ වගාව මම කළා ඇති. ඔබ වහන්සේ මේ කියන වගාව කරන්න මම කැමතියි. ඒ නිසා මට පැවිදි වෙන්න ඕනේ කියලා. බලන්න ඊළඟ පියවරටත් ගියා. පැවිදි වුණා. අත්හැරියා යා ගොවිතැන. ලෞකික ගොවිතැන අතහැරියා. එයා ලෞතර ගොවිතැන පටන් ගන්න. අලුත් ජීවිතයක් ආරම්භ කළා. සුළු කලයේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. එතකොට බලන්න පින්වත්නි මේ සරණ යෑම හරි විදියට කළේ නැත්තම් අවබෝධයකින් කළේ නැත්තම් වටහා ගැනීමකින් කළේ නැත්තම් ඒක නිකම්ම නිකං කටින් කීමක් විතරයි. එතකොට මා හිතන්නේ අවබෝධයකින් බුදුරජාණන් වහන්සේව සරණ යන්න නම් එයාට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක්. ඒ පැහැදීම නැත්තම් එයාගේ සරණ කවුරුත් කියන්නම් වාලේ කියන එකක්. එතකොට පින්වත්නි අපි මේ මනුස්ස ලෝකෙට ඇවිදින් මිනිසුන් වශයෙන් ගත කරද්දී අපට බුදු කෙනෙකුගේ ධර්මයකුත් අසන්න ලැබෙනවා. අසන්න ලැබෙද්දී අපට ඒ කෙරෙහි ඒ ධර්මයේ අසන්න ලැබෙන ධර්මය අපට වැටහෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් අපිට ඒකේ පැහැදීමක් ඇති වෙයිද? අපිට හිතේ හරි ධර්මයන් නැහැව තමයි. හැබැයි මේක තේරෙන්නේ. එතකොට තේරෙන්නේ නැත්නම් අපි අහන දේ තුලින් අපිට පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි ඒ වටහා ගන්න පුළුවන්කම. තේරෙන බව වැටහෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේ දී චතුරාර්ය සත්‍ය කියා දුන්නා අනන්ත අපරිමාණ වචනවලින් පදවලින් එතකොට උන්වහන්සේ මොකක්ද කියා දුන්නේ චතුරාර්ය සත්‍ය කියා දුන්නා අනන්ත අප්‍රමාණ වචනවලින් එතකොට සාමාන්‍ය මනුෂ්‍යයා තමන් හිතන රටාවෙන් ඒ වචන ඔස්සේ ඒ ධර්මය අල්ලගත්තොත් එයාට අවබෝධ නොවී තියෙක. එයාට අවබෝධ වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එයා බුද්ධිමත් වුණොත් විතරක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ජීවිතේ ඇතුලේ තියෙන දේවල් අතර ජීවිතය ඇතුලේ තියෙන දේවල් අතර සුවිශේෂී දෙයක් තියෙනවා. මේ ඇතුලේ සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ දේ තරම් විශේෂ දෙයක් මම බුද්ධියසින් දකින්නේ නැහැ කියනවා. මේ ජීවිතය ඇතුලේ තියෙන සුවිශේෂී දේ තමයි නෝනින් විමසීමේ හැකියාව. එතකොට නෝනින් විමසීමේ හැකියාව අප තුල තියනවාද නැද්ද කියන කරුණ අපි දන්නේ නැහැ. මාතුළු නෝනින් විමසීමේ හැකියාව තියෙනවා මාතුළු නෝනින් විමසීමේ හැකියාව නැහැ කියන මේ කරුණ අපි දන්නේ නැහැ නෝනින් විමසීමේ හැකියාව ඉස්මතු වෙන්නේ නුවණ මතුවෙන ධර්මයක් ඇහුවොත් විතරයි. එතෙක් නුවණින් විමසීමේ හැකියාව ඉස්මතු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ අසරණ මිනිසෙක් හිටියා මුළු ඇඟේම කුෂ්ඨ දාපෝ අමාරුවෙන් ජීවත් වෙන. යා අමාරුවෙන් සම්මාදම් කළා කොහෙන් හරි ඉල්ලගෙන කාලා ජීවත් වෙන කෙනෙක්. දවසක් මෙයා කෑම ටිකක් හොයාගන්න පාරේ යද්දී එයා දැක්ක පිරිසක් වට වෙලා ඉන්නවා. මෙයා හිතුවා මෙතන නම් කෑම බෙදෙන තැන වෙන්නේ නැති. එතනට ගිහින් කිට්ටු වුණාම දැක්ක අනේ මේ කෑම බෙදෙන තැනක් නෙවෙයි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කීප දෙනෙක් වට කරගෙන ධර්මයේ කියනවා ඊට පස්සේ මෙයා හිතුවා හොඳයි. මම මේ ආපු වෙලාවේ දැමට කෑම ඕනේ මමත් පැත්තකින් වාඩි වෙනවා. මොකද්ද කියන්නේ බලන්න. එතකොට මේ කුෂ්ඨ හැදුණු අසරණ කෙනා කොණක වාඩි වුණා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක ඇහෙන මායිමේ කොණක වාඩි වුණා මොකද්ද කියන්නේ බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ දා බැලුවා කාටද අර හැකියාව තියෙන්නේ මොන හැකියාවද නෝනින් විමසීමේ හැකියාව මේ බණහන අයගෙන් කාටද තියෙන්නේ කියලා බලද්දී උන්වහන්සේට පෙනුණා මේක තියෙනවා එක්කෙනෙකුට ඒ පිරිස අතරින් ඒ තමයි දැන් කෑම හොයාගෙන ඇවිල්ලා කොණේ වාඩි වෙලා ඉන්න එක්කෙනාට එතකොට එයා දන්නේ නැහැ තමන් තුළේ හැකියාව තියෙන බව බුදුරජාණන් වහන්සේ කලේ ධර්මයේ දේශනා කිරීමයි. පිරිසිදු වස්ත්‍රයකට සායම් අල්ලනවා වගේ. සිදුරු නැති වාජනයකට වතුර පිරෙනවා වගේ. මේ දුගී කුෂ්ඨ හැදුණු අසරණ රෝගියාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෑම වචනයකම අර්ථය වැටහුණා. ඒ අර්ථය වටහාගත්තේ කුමක් හරහාද? නෝනින් විමසීමේ හැකියාව හරහා අවබෝධ වුණා. ඒ අවබෝධයෙන්ම එයා සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ මම මේ දිවි තිබෙන සුරාවට භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. ඒ ධර්මයෙන් සරණ යනවා. ශ්‍රාවක සංඝයාත් සරණ යනවා. එතකොට බලන්න ඒ සරණ යෑමේ අපි සරණ යෑමේ යම් වෙනසක් නැද්ද? තියෙනවා. අපි චාරිත්‍රයක් හැටියට සරණ ගියොත් ඒ සරණට අර නෝනි නිමසීමේ හැකියාව සම්බන්ධ කරන්නේ කොහොමද? නෝනින් නිමසීමේ හැකියාව සම්බන්ධ වෙන්නේ නෝනින් නිමසීමේ හැකියාව තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ අසල එය වටහාගෙන සරණ යෑමයි. ඉතින් මේ හැකියාව තියෙන බව නැති බව අපිට එකෙල්ලේ කියන්න බෑ. නමුත් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමයි. ඉතින් අර ශ්‍රවණය කරපු එදා අර කුෂ්ඨ රෝගියා දැන් මිනිස්සුන්ගෙන් බැඳුම් අහා පැත්තක හිටපු මිනිස්සෙක්. එතකොට දෙවිවරු පව හරි අවධානයෙන් හිටියා. ඒ යුගයේ. ඉතින් සක්දෙවිඳු කල්පනා කළා සක්‍ර දේවේන්ද්‍රයා දැන් මේ පුද්ගලයා සෝතාපන්න වෙච්ච කෙනෙක්. දැන් මේ කෙනාට කවුරු හරි බැන්නොත් අපහාස කළොත් ඵලයන් යන කියලා කිව්වොත් පව් සැස් වෙනවා. ඒකෙන් බේරන්න ඕනේ කියලා උපායක්. උපායක් කළා. දැන් මෙයා බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් පිටත් වුණා. පිටත් වුණාම එකපාරට මේ වලාකුළක් වගේ එකක් පාත් වෙලා දෙවි කෙනෙක් මැවුණා. දැන් කිසි දවසක දැක්කේ නැති දෙයක් නේ. මෙයා යන්තම් අනුන්ගෙන් ඉල්ලම් කාලා ජීවත් වෙන කෙනෙක්. දැන් මෙයා යන ඉස්සරහින් දෙවි කෙනෙක් මැවුණා. ඉතින් මෙයා බය වුණේ නැහැ, තැතිගත්තේ නැහැ. මේ ඇහුවා ඔහේ කවුද කියලා. මම තමයි කිව්වා සක් දෙවිදු. ඇයි ආවේ කියලා ඇහුවා. මං ආවේ ඔබට එක කාරණයක් කියන්නයි. ඔබට මම ලෑස්ති ගොඩාක් සම්පත් දෙන්න, වස්තුව දෙන්න මං දැන් කැමතියි. දැන් මේ කාටද මේ කියන්නේ එදා වේල කන්න නැතු හිටියේ මිනිස්සෙකුට. අස්තු දෙන්න කැමතියි. හැබැයි ඔබ එකක් කරන්න ඕනේ කිව්වා. දැන් ඔබ ඇසූ ධර්මයේ කියුණා අනිත්‍යයි කියලා. දුකයි කියලා. අනාත්මයි කියලා. ඔබ කියන්න ඕනේ දැන් ගිහින් පිරිසට ඒ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කිව්වට අනිත්‍ය නෙවෙයි. දුකයි කිව්වට දුකක් නැහැ. අනාත්මයි කිව්වට ආත්මයක් තියෙනවා. ඔබ මේක කිව්වොත් මම ඔබට ඇති පදම් කහවණු දෙනවා කිව්වා. බලන්න අපේ මිනිස්සෙක්ට කිව්වොත් මේ සරණටමක් වෙයිද? දැක්කනේ වෙනස. එතකොට මෙයා අහනවා ඔහිට ලැජ්ජ නැද්ද? කවුද මෙයා අහන්නේ? සුප්‍රබුද්ධ කියන මේ කුෂ්ඨ රෝගී අහනවා ඔයිට ලැජ්ජ නැද්ද මං වගේ කෙනෙකුට ඔය යෝජනා කරන්න මේ කැත යෝජනාව? ඔයිට පිස්සුද? යනවා යන්න කිව්වා. අපිට පුළුවන් දෙයක. මෙන්න සරණේ වෙනස. මෙන්න සරණේ වෙනස. එතකොට අවබෝධයක් කරා ජීවිතේ ගෙනියන්න පුළුවන්. අවබෝධයක් කරා ජීවිතේ මෙහෙවන්න පුළුවන්. අමුතු වාසනාවක් තමයි අර නූලින් විමසීමේ හැකියාව කියන්නේ. දැන් යා පාර යද්දි කුෂ්ඨ ඇදිලා හැමෝම හිතන්නේ නැති කිසිම වාසනාවක් නැති කෙනෙක් කියලා. නමුත් යාගේ වාසනාව යාගේ හදවතේ ඇතුලේ තිබුණේ. යාගේ ඇඟේ නෙමෙයි තිබුණේ, හිතේ තිබුණේ. එතකොට යාගේ වාසනාව තිබුණේ යා කාපු බීපු දේවල් නෙමෙයි. යා වටහාගත්ත දේ තුලයි. එතකොට ඒක විශේෂ වාසනාවක් නෙමෙයිද? විශේෂ වාසනාවක්. ඊට පස්සේ මෙයා ආපහු ගියා හැරිලා. ගිහලා බුදුරජාන් වහන්සේට කියනවා භාග්‍ය බුදුරජාන් වහන්සේ මට මෙහෙම අකරතැබ්බයක් වුණා. දෙවි කෙනෙක් කියලා මෙහෙම කිව්වා. මම යාට දෙකක් කිව්වා. කියලා විස්තරය කළා. ඊට පස්සේ තමයි පිරිස තේරුම් ගත්තේ මේ මේ කුෂ්ඨ රෝගියා දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි දැන් සෝතාපන්න වෙච්ච උතුම් ශ්‍රාවකෙක් කියලා. දැන් බලන්න මේ සරණ යාම ගැන අවබෝධයක් නැතිකම හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වතෑරපුවේ නැද්ද? කෙනෙකුට කියන රස්සාවක් නැහැ. එයාට කියන මං රස්සාවක් කරන් දෙන්නම්. එයා අපි ආගමට එන්න. රයිට් කියනවා. තව කෙනෙක් තව කෙනෙක්ගේ යාළු වෙනවා. ඔව් කියනවා මේමයි. මං බඳින්නම්. හැබැයි අපි ආගමට එන්න. ඉතින් ගෙදෙට්ට කියනවා. ගෙදරින් මොකද්ද කියන්නේ? කමක් නෑ බං. වෙන්නේ නැද්ද මේවා? කමක් නෑ කියනවා හොඳ නම්. කොල්ලා හොඳ නම් මොකද කියලා අහනවා. එතකොට මේ මොකක්ද මේ ගනුදෙනු යන්නේ අස්සින්? සරණ නැති කරගන්න. මේක වෙන්නේ නැද්ද? මේක සිද්ධ වෙද්දී අපිට මේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා එක වතාවක් නෙවෙයි. ဒုတိယ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා දෙවෙනුවක් කියලා තුන්වෙනුවක් කියලා අර ලාභේ ඉස්සරහා ඒක අපි දූවිලි ගන්නවත් ගණන් නොගෙන අපි ඒක අත්හැරියොත් එතකොට ඒ සරණ ගිහිලා තින්නේ අපි කිසිම අවබෝධයක් නැතුවයි. මේ නිසා පින්වත්නි මේ ධර්මය අහනවා කියන එක විශේෂ දෙයක්. අවබෝධයෙන් අහන්නත් ඕනේ, අවබෝධ වෙන ධර්මයක් වෙන්නත් ඕනේ. ඉතින් දැන් මම දැන් සූදානම් වන්නේ ඔබට ඒ ධර්මය ගැන කියන්නයි. ඔන්න අපි මිනිස් ලෝකේ උපන්නා. මිනිස් ලෝකේ උපදින්න අපේ ජීවිතේ කරුණු තුනක් සිද්ධ වුණා. ඒ තමයි ඔව් මව් කෙනෙක් වෙන්න සුදුසුකම් තියෙන කාන්තාවක් හිටියා. ඒ කාන්තාව පුරුෂයෙක් එක්ක සම්බන්ධ වුණා. එතකොට කරුණු දෙකයි. මව් කුසී මව් කෙනෙක් වෙන්න සුදුසු කාන්තාවක් හිටියා. ඒ අපේ අම්මා. මම එතකොට ඒ කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වුණා. ඒ අපේ තාත්තා. එතකොට මේ මව ශක්තියන් එකතු වීම හේතුවෙන් ඒ මෑණියන්ගේ ගර්භාෂයේ උපතකට පරිසරයක් හැදුනා. අන්න එදා ඒ මා කුසිතාවේ කවුද? අපි. කොහේ හරි අපි හිටියා. කලින් ජීවිතයක කලින් ජීවිතයක කොහේ හරි ඉඳලා අපි මැරුණා. මැරිලා අපි හිටිය යම්කිසි අවස්ථාවක මිනිස් ලෝකෙට එන්න යම්කිසි අවස්ථාවක ඒකට කියන්නේ ගන්ධබ්බෙක් වෙලා අපි හිටියා. එතකොට මේ ගන්ධබ්බය වෙලා හිටපු අපි තමයි අර මව කුසට ඇතුළු වුනේ. එතකොට ගන්ධබ්බය කියන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වය. කොහෙන්ද මේ හොයාගත්තේ? බුදුරජාණන් වහන්සේ තමයි මේම දෙයක් වෙනවා මේ ජලාපුජ උපතක ඒ කියන්නේ මව් කුසක උපතක් වෙනස මෙහෙම දෙයක් වෙනවා කියලා පෙන්වා දුන්නේ. එතකොට බලන්න මේ මව් කුසක උපසක් උපතක් වෙනස අපට කරුණු කීයක් සිදු වුණාද? තුනක් සිදු වුණා. මොකක්ද ඒ? මවක් වෙන්න සුදුසු කෙනෙක් හිටියා ඒ කෙනා පිරිමි කෙනෙක් එක්ක එකතු වුණා. ගන්ධබ්බේ පැමුණුණා. මේ තුන එකතු වෙච්ච ගමන් ධාතු හයක් පිහිටනවා. කවුද මේ කියා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ. ධාතු කීයක් පිහිටනවද? ධාතු හයක් පිහිටනවා. ඒ තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ධාතු හයක් පිහිටනවා මව කුසේ. මතක තියාගන්න එක. ධාතු කීයක් පිහිටනවද? හයක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් තැනක පඨවි ධාතුව ඇද්ද? එතන දුක ඇත. යම් තැනක ආපෝ ධාතුව ඇද්ද? එතන දුක ඇත. යම් තැනක තේජෝ ධාතුව ඇත්ත එතන දුක ඇත යම් තැනක වායෝ ධාතුව ඇත්ත එතන දුක ඇත යම් තැනක ආකාශ ධාතුව ඇත්ත විඥාන ධාතුව ඇත්ත එතන දුක ඇත එතකොට මව කුසේ ඒ ධාතුවයි පිහිටව ගමන් මොකේද පිහිටියේ දුකේ පිහිටියා දැන් එයා දන්නවද දුකේ පිහිටියා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව කෙනෙක් දෙවි කෙනෙක් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පිටලා තියෙන්නේ කොහේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකේ පිටලා තියෙන්නේ දුක්ඛ මත කිව්වා. ඉතින් උන්වහන්සේගෙන් ඒව භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ලෝකේ කියන්නේ මොකද්ද? යම් තැනක ඇස තිබේද? යම් තැනක කන තිබේද? යම් තැනක නාසය තිබේද? යම් තැනක දිව තිබේද යම් තැනක කය තිබේද යම් තැනක මනස තිබේද ලෝකේ එතන ඇත එතකොට මේ අපේ ලෝකේ හැදෙන්නේ කොහේද මව් කුසේ මව් කුසේ තමයි අපි එක එක්කෙනාගේ ලෝකේ හැදුනේ එතකොට අපි එක එක්කෙනාගේ ලෝකේ කියලා කියන්නේ මොකක්ද අපේ ඇස් දෙක අපේ ලෝකයයි මේ කන් දෙක ලෝකයයි මේ නාසය අපේ ලෝකයයි මේ දිව අපේ ලෝකයයි මේ ශරීරය අපේ ලෝකයයි මේ මනස අපේ ලෝකයයි එතකොට මේ ලෝකෙ පිටලා තියෙන කුමක් මතද දුක මත අපි පින්වත්නි දැන සිටියාද නෑ අපි ආයයමත් පතන්නේ මේ ඇස් නෙවෙයිද? ආයයමත් පතන්නේ මේ නාසය, මේ කන, මේ දිව, මේ ශරීරය, මේ හිත නෙවෙයිද? ආයයමත් පතන්නේ දුක බව අපි දන්නවාද? අපි නොදැන සිටපු එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ ඉබේ හටගත්තේ නැහැ. ඉබේ හටගත්තේ නැහැ කියන්නේ හේතු නැතුව ඇතිවිච්ච එකක් නෙමෙයි කිව්වා. මේ ලෝකේ හටගත්තේ හේතු නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකය කිසිම දෙවි කෙනෙක් මාපු ලෝකයක් නෙවෙයි කිව්වා. මේ අසකනනාසී දිවකය මනස කියන මේ ලෝකය කිසි දෙවි කෙනෙක් මාපු එකක් නෙවෙයි කිව්වා. උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ ලෝකය හේතු සමූහයකින් හටගත් දෙයක්. හේතු රාශියකින් හටගත් දෙයක්. සමහර කෙනෙක් ඉන්නවා. දැන් එක ශ්‍රාතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ තමන්ගේ ජීවිතේ ආපස්සට බැලුවා. ආපස්සට බලද්දී උන්වහන්සේට පේනවා ශූන්‍ය බවක්. ශූන්‍ය බව කියන්නේ මුකුත් නැහැ. බලනවා බලනවා මුකුත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට ගිහින් කිව්වා. උන්වහන්සේ වදාළ හරි දිගටම බලන්න කිව්වා. දැන් බලද්දි බලද්දි ඊට පස්සේ ඔන්න එකපාරට දෙවි කෙනෙක් වෙලා ඉන්න අවස්ථාවක් තමන්ගේ ජීවිතේ තිබුණා. ඊට පස්සේ ඇහුවා භාග්‍යතුන්ස මට මෙහෙම පේනවා. දිවි කෙනෙක් කියලා මං ඉඳලා තියෙනවා. ඊට පස්සේ මුකුත් නැහැ. ඉතින් මනුස්ස ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ දෙවි කෙනෙක් කියලා හිටපු කාලේ ඔබ භාවනාවක් කළා කියනවා. ඒ භාවනාව තුළ ඔබ දිනු කළා තියෙනවා මේ සංඥාවක් නැති බව. ඊට පස්සේ ඔබ ඒ ලෝකේ ඉඳලා ඒ ලෝකෙන් චුත වෙලා තමයි ඔබ මේ ආවේ කිව්වා. එතකොට ඒ කාල පරිච්ඡේදය යාට අහුුන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ හිටපු නිසා බේරුණා. වෙනස් කෙනෙකුට තේරුණා නම් යා හිතන්නේ මොකද්ද? මං ඉබේ හටගත්තා කියලා. ඒ හේතුව හොයන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි ඔක්කොම ඉපදිලා තියෙන්නේ හේතු නිසා. එහෙමනම් මිනිස් ලෝකේ උපදින්න ඕන විදියට ගන්ධබ්බෙක් වෙලා අපි සැරිසරා යන්නේ ඇති. ඒ යද්දි කවුරුත් කිව්වද ආම්මං කුසක් තියනවා කවුරු හරි යන්නේ ඉස්සලා ඵලයක්. කිව්වද කවුරුවත්? කවුරුත් කිව්වේ නැහැ. ඔබ තීරුව දාන්න අන්න මගේ අම්මා යන්න ඕන කියලා. ඔබ දන්නේවත් නැහැ. ඔබන මතකද මෞකස උපන්න ආකාරය? බුදු දේශනාවේ තියෙනවා මෞකස උපදිද්දී සමහර අය ඉන්නවා සිහියෙන් මව කුසට ඇතුළු වෙනවා. සිහියෙන් මව කුසේ ඉන්නවා. සිහියෙන් මව කුසේ බිහි වෙනවා. ඒ තමයි බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙ හිටිය මව කුසට ගන්ධබ්බෙක් වශයෙන් පැමිණුණා සිහියෙන්. මව කුසේ ජීවත් වුණා සිහියෙන්. මව් කුසේ නික්මුණා 100. අපි මව් කුසට ආව දන්නේ. මව් කුසේ හිටිය දන්නේ. මව් කුසින් බිහි වුණා දන්නේ. බලන්න මේක වෙනසක් නැන්ද එතකොට? වෙනසක් තියෙනවා. ඒ මව් කුසට අපි නොදැන හරි ඒ ආවේ අපේ පුද්ගලික තෝරා ගැනීමකින් නෙවෙයි. අපි මව කුසට ආවේ කාගේවත් අනකිරීමකින් නෙවෙයි. හැබැයි හේතුවක් මත. ඒ හේතුව තමයි අපි කලින් ජීවිතයක කෙරුණා අපිට යම්කිසි කෙරලා තියෙනවා අනිවාර්යයෙන්ම යම්කිසි පිනක්. ඒ පින විපාක දෙන්න තියෙන්නේ කාම ලෝකේ. මේ ලෝකේ තියෙන රූප ලෝක කියලා ලෝකයක්. ඒකේ අද්දකින් ලබන්නේ රූප කියන්නේ මේ ශරීරයක් තියෙනවා. නමුත් මේ කාම වින්දනයකින් අද්දකින් ලබන්නේ තව ලෝකයක් තියෙනවා අරූප ලෝක කියලා. ඒකේ අද්දකින් ලබන්නේ මනෝමය මානසික වශයෙන්. එතන මේ ලෝකයේ අද්දකින් ලබන්නේ කාමෙත් එක්කයි. කාමෙත් එක කියන්නේ ඇහැට රූප පේනවා, රූප බල බල සන්තෝෂ වෙනවා. කනට ශබ්ද ඇහෙනවා, ශබ්දාසමින් සතුටු වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඒ සුවඳ ලබමින් සතුටු වෙනවා. දිවට රස දැනෙනවා. රසය ලබමින් සතුටු වෙනවා. ශරීරයට පහස දැනෙනවා. ඒ පහස දැනෙමින් සතුටු වෙනවා. මේව ගැන මනසට සිතෙනවා. සිතමින් සතුටු වෙනවා. මේ තමයි කාම ලෝකය. එතකොට කාම ලෝකයේ අද්දකින් ලැබීමට ඒ අද්දකින් ලැබීමේදී ප්‍රියමනාප අරමුණු අත්දකින්න පිනක් තියෙන්න ඕනේ. එතකොට අපිට යම්කිසි පිනක් තිබුණා මොකද මනුස්ස ලෝකේ සැප දුකම මිශ්‍ර එකක්. එතකොට අපි කවදා හරි සසරේ යම්කිසි කාලයක යම්කිසි අවස්ථාවක අපි අතින් පිනක් වුණා. මොකක්ද මේ පින මිනිස් ලෝකෙට අපිව රැගෙන එන්නේ. එතකොට මිනිස් ලෝකෙට අපි මේ මං කියවන ගන්ධබ්බෙක් මවකුසට පැමිණුණා කියලා. ඒ කියන්නේ විඥානයක්නේ මවකුසට සම්බන්ධ වුනේ. එතකොට මේ විඥානයේ සම්බන්ධ වෙද්දී අපි ඒක දන්නේ නැහැ. එතකොට අපි නොදන්නා, නොතේරෙන, නොවැටහෙන දෙයක් අපට සිද්ධ වෙනවා. එතකොට මේ සිදුවීමට අපිව රැගෙන යන්නේ කවුද? අප විසින් රැස් කරපු පින. එතකොට අපි පිනක් රැස් කරලා තිබුණා ඒ පිළින් තමයි මෞකසට අපිව ගෙනාවේ. එතකොට මෞකසට ගෙනාවේ මොකෙන්ද? පිනේ. එතකොට පින අනුව ඒ සමාහට ඒ පින කිව්වට අපි පිනයි සංසාරේ ගినాපු වැරදිච්ච දුර්වලකම් ඊළඟට විඳවන්න තියෙන ඒවා මේ ඔක්කොම එකතු වෙලායි මෞකසට අපි ඇතුල් වුනේ. ඊට පස්සේ මොනවද පිහිටිය කිව්වම? පටවි ධාතු ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ හය මව කුසේ පිහිටියා. එතකොට මව කුසේ මේ හය පිහිටියාම මොකද උනේ? ඒ හය පිහිටපු ගමන් දැන් විඥාන ධාතු විඥානයක් තියෙනවා දැන්. ඒ කියන්නේ විඥානය එතකොට මානසික පැත්තද නියෝජනය කරන්නේ භෞතික පැත්තද? මානසික පැත්ත. විඥානයේ තමයි ඒකේ ප්‍රබල. ඒතර විඥානයේ හැදුනා බීජයක් වගේ. පැලවෙනවා දැන්. එතකොට මේ විඥානයේ සම්බන්ධ වෙලා තියෙනවා රූපයක් එක්ක. රූපෙකින් සතර මා ධාතුන්ගෙන් හටගත් දෙයක්. ඒතර මේ නාම රූප එකතු වුණාට පස්සේ ඒ නාම රූප එකතු වෙන්නේ අපි සංසාරේ කරපු පින්පව් වලට අනුවයි. ඒතර මව කුසේදී සමහරෙකුගේ ඇස් හැදෙනවා පේන්නේ. සමහරෙකුගේ මව කුසීම හදවතේ හිලක් හැදෙනවා. සමහරුන්ගේම මව කුසී මව කුසීම අතපය ඇද වෙනවා. ඒ මව කුසීම සමහරුන්ගේ අතපය වෙනස් වෙනවා. සමහරුන්ට මේ මව කුසීම අංග විකල වෙනවා. වෙන්නේ නැද්ද මේවා? එතකොට බලන්න මේ මෞකුස තුල මේ කර්මානුරූපෝ තමයි මේ ඇස් දෙක හැදෙන්නේ. කර්මානුරූපෝ තමයි මේ නාස් මේ කන් දෙක හැදෙන්නේ. කර්මානුරූපෝ තමයි මේ නාසය හැදෙන්නේ. කර්මානුරූපෝ තමයි මේ දිව හැදෙන්නේ. කර්මානුරූපෝ තමයි මේ ශරීරය හැදෙන්නේ. කර්මානුරූපෝ තමයි මේ මනස හැදෙන්නේ. මේ සංසාරේ ගෙනාපු පුරුදු කරපු රටාවකට තමයි මේක හැදෙන්නේ. ඒ මෞකුසේ එතකොට සංසාරි පුරා යා මෙච්චිත වැඩු කෙනෙක් නම් මෞකුසේම අලංකාර දරුවෙක් නිර්මාණය වෙනවා. සංසාරි පුරා යා නපුරුකම් කළා නම් ඊර්ෂ්‍යා වෛර කළා නම් ක්‍රෝධ කළා නම් බද්ධ වෛරෙන් ඉඳලා විරූපී කෙනෙක් අර මෞකුසේ අර ධාතු වල සම්බන්ධය තියෙනවනේ දැන්. එතකොට ඒ නිසා ඒ පරිසරයත් සහභාගී කරගෙන පරිසරයත් එකතු වෙලා විරූපී කෙනෙක් හැදෙනවා. ඒතර පින්ව සංසාරේ පුරා හිත දියුණු කරන වාසනාවක් එක්කනම් ඒ ආවේ හොඳට දියුණු කරන්න පුළුවන් මනසක් හැදෙනවා. එතකොට සංසාරය හොඳට නෝණින් විමුසුපු කෙනෙක් නම් ඒක පිහිටනවා මේ මනසේ. මොකද්ද පිහිටන්නේ? නොනි නිමසීමේ හැකියාව. සංසාරයේ අනුන්ට හිංසා පීඩා, චිත්ත පීඩා දීලන එකට විඳවන්න දේවල් අර මනසට එකතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ඔක්කොම එකතු වෙච්ච ජීවිතයක්. පොළොව මේ සාගරයක් යට පාවිවිගී අයිස්කන්ධ පොට්ටක් උඩට ආවා වගේ. එයා ඉපදෙනවා. ඒ ඉපදිච්ච දවසේ ඇස් ඇරියා. ඒ ඇහපු ඒ ඇරපු ඇහැ තමයි අපි තාම පාවිච්චි කරන්නේ. ඉපදිච්ච දවසේ අපිට කන ඇහුණා. ඒ ඇහිච්ච කන තමයි මේ පාවිච්චි කරන්නේ. ඉපදිච්ච දවසේ අපිට නාසයට මොනවහරි දැනුණා. ඒ නාසය තමයි මේ තියෙන්නේ. ඉපදිච්ච දවසේ අපිට දිවේ රස දැනුණා. ඒ දිව තමයි මේ තියෙන්නේ. ඉස්සෙල්ලම අපිට දැනුනේ මව්ගිරි. ඒ දිය තමයි මේ තියෙන්නේ. ඉපදිච්ච දවසේ මේ ශරීරය අපි අස් දෙක අකුලගෙන හිටියා. අතපය අකුලන් හිටියා. ඒව තමයි මේ තියෙන්නේ. ඉපදිච්ච දවසේ අපි මොකක් හිතුවද දන්නේ අපි මේ වෙනකොට මොනතරම් දේවල් හිතලාද? ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මේ මව් කුසට එන්න ආපු මේ ගමනේදී මේක මෙතනින් දැන් අපි මේ ජීවිතේ මේ ඇතකන නාසය දිවකය මනස ලැබුණේ මේ ගමන නවතින්න නෙවෙයි. දැන් ඔන්න කර්මානුරූපව මව කුසකින් අපි බිහි වුණා. බිහි වුණේ හරි දැන් මේ ඇසින් ඔබේ ගමන ඉවරයි. මේ කනෙන් ඔබේ ගමන ඉවරයි කියන ඉරණමකින්ද ඔබ කොහේ යයිද දන්නේ කියලාද? කොයි යයි දන්නේ දැන් අපි මොකක් හරි පින්නකින් ආවා දැන් මේක හන්දියක් වගේ හන්දියක තියෙන විවිධාකාර පාරවල් දැන් මේ ඇහැ කන නාසය දිව කය මනස කියන මේ හය පාවිච්චි වෙද්දී අර මෞකසට අපිව කැඳවාගෙන ආපු විඥානේ මේ වාක්‍යයෙන් වැඩ කරනවා ඇසින් රූප බලද්දී අර විඥානයත් ඒක ඇතුලේ වැඩ කරනවා. කනෙන් ශබ්ද අහද්දී මෞකසී උපන්න විඥානේ ඒක මෞකසී උපන්න එක වෙනස් වෙවි වෙනස් නොවෙන එකක් නෙමෙයි. මොහොත පාසා වෙනස් වෙන එකක්. හේතු හැදෙන නිසා මේ විඥානේ එතනම කනත් එක්ක වැඩ කරනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙද්දී අපි උපතක් කරාගෙන ආපු විඥානේ වැඩ කරනවා. දිවෙන් රස විඳිද්දී අපි උපතක් කරගෙන ආපු විඥානේ වැඩ කරනවා. කයට පහස දැනෙද්දී අපි උපතක් කරගෙන ආපු විඥානේ වැඩ කරනවා. මනසින් සිතද්දී උපතක් කරගෙන ආපු විඥානේ වැඩ කරනවා. මේ විඥානේ වැඩ කරන්නේ චේතනාවට අනුවයි. චේතනාවට අනුවයි විඥානේ වැඩ කරන්නේ. ඇයි මෞකසට අපි උපදින්න අපිව තල්ලු කළේ මවකුසට මොකක් විසින්ද? අපි සංසාරේ කරපු පින. ඒ කියන්නේ පුණ්‍ය කර්මයක් විසින්. පුණ්‍ය කර්මයක්. කර්මයක් කිව්වේ කුඹුරක්. ක්ෂේත්‍රයක්. එතකොට ඒ කියන්නේ විඥානය කියන එක පැලවෙන්නේ එතන. එතකොට අපිට පිනක් රැස් වෙලා තිබුණා මිනිස් ලෝකෙට එන්න. ඒ මිනිස් ලෝකෙට එන්න රැස් කළ පින අපි කොහේ හරි ජීවිතයක කරලා තියෙන්නේ චේතනා පහලකට නෙවෙයිද? චේතනා පහලකට අපි කුමක් හෝ පිනක් කළා. එතකොට ඒ පින කරද්දී අර විඥානය එතන වැඩ කර කර තිබුණා. ඒක බලවත් වුණා. ඒ පින බලවත් වුණා. ඒ බලවත් වෙච්ච පින පිනෙන් පරිසරය හැදෙන එකට අර විඥානය විදිහින් පැලුණා. එතකොට පින්වත්නි ඒ විඥානේ ඒ මොහොතේ සිට ආයම සකස් වී තියෙනවා මේ ඇස ඔස්සේ. ඒ විඥානේ ආයමත් හැදි හැදි තියෙනවා මේ කනත් එක්ක. ඒ විඥානේ ආයමත් හැදි හැදි තියෙනවා මේ නාසයත් එක්ක. මේ ඒ විඥානේ ආයමත් හැදි හැදි තියෙනවා මේ දිවත් එක්ක. මේ විඥානය හැටි හැටි තියෙනවා කයත් එක්ක මනසත් එක්ක මේකේ අපට මේ විඥානේ නැවතියක් කියලා අපිට අන කරන්න බෑ. ඇයි බැරි? තමාගේ වශයෙන් පවතින්නේ නැහැ. අනාත්මයි. තමාගේ වශයෙන් වශයෙන් පවතින එක නෙමෙයි. තමාගේ වශයෙන් පවතිනු නම් හිතපිය කියලා අපිට නවත්තන්න බැරිද? මේ විඥානේ දැන් අපි ගත්තොත් මව කුසකට සත්‍යකුගේ මව කුසකට ඇදී යනවා නම් නවතින්නේ අපිට එපා බෑ කියලා පුළුවන් ඉන්න බෑ. අපිට එහෙම පුළුවන් කමක් නෑ. තමාගේ වශයේ පවත්වන්න බෑ. එතකොට තමාගේ වශයේ පවත්වන්න බැරි දෙයක් ඕනම තැනකට විසිවිලා යන්න බැරිද? තමාගේ වශයේ පවත්වන්න බැරි දෙයක් ඕනම තැනකට විසිවිලා යනවා. එයා දන්නේ නෑ. එක සිටුවරෙක් හිටියා. හොඳට සල්ලි තියෙනවා. හැබැයි යක් කෑවේ නැහැ. ඇන්දි නැහැ. පරණ කබල් වාහනයක ගියා. ඒ සිටුවරයාට හිටියා සිටු දේවියක්. කලක් ඇද්දි මේ දේවිය මැරිලා ගියා. ළමයි නැහැ. දැන් සිටුවරයා පරණ විදිහට සිටු මාලිගාව වහගෙන ඉතින් මොනවා හරි ටිකක් සම්බන් කාලා ඉන්නවා. සිටුතුමා මල. මරුණට පස්සේ ඔන්න රජුරවන්ට දැනුම් දුන්න සිටුතුමා මල. දැන් ඉතින් පස් කරන්න වෙන කෙනෙක් නැහැ. අයිතිකාරයෙක් නැහැ. එතකොට ඒ ඔක්කොම අයිති වුණා ආණ්ඩුවට. රජුරු ගියා. ගිහිල්ලා බැලුවා. බලද්දි සිටුතුමාගේ ඇඳුම් හැටියට තියෙන්නේ ගෝණි. ගෝණි ඇඳලා තියෙනවා. සත්ජුරුව ගිහිල්ලා බැලුවා සිරිතුමාගේ ගබඩාවේ හාල් හැටියට තියෙන්නේ පරණ හාලක්. කාපු කෑමක් නැහැ. රජුරුව බැලුවා එයාගේ වස්තු තිබිච්ච ගබඩාව ඇරලා. කෝටි 80ක රත්තරන් තියෙනවා. රිදී කෙලවරක් නැහැ. රජුරුව එන ගමන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. දවල් වෙලා මහරජ මොකෝ මේ දාවලෙන් කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මම ගියා අර අපුත්තක සිතානන්ගේ වස්තු රාජ සම්ප්‍රක වෙලා ඒක බලන්න ගියා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මෙයා අවුරුදු මේ කෝටි 80ක් රත්තරන් වලට හිමිකම් කියු කෙනෙක්. රිදීවල වටිනාකම නම් කියන්න බෑ. හැබැයි ස්වාමීනි මේ ඇදලා තියෙන ගෝණි. කාලා තියෙන්නේ නියුඩු හාල ගිහිලා තියෙන කබල්ම කරත් එක. බුදුරජාණන් වහන්සේ කිව්වා රජතුමා රජතුමනි දැන් යන්න ඉරේ කිව්වා. එතකොට යා මනුස්ස ලෝකෙ ඉඳෙද්දී අර කියාපු ඇසින් විඥානේ වැඩ කර කර තිබුණා. කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ විඥානේ වැඩ කර කර තිබුණා. එතකොට යා මැරෙනකොටම එයාට කර්මයක් හැදිලා තිබුණා කුමක් හෝ කර්ම විපාකයක්. එතකොට කිව්වා මේ විපාකේ මහරජතුම රජතුමනි මම පිනක් කරගත්තේ නෑ කිව්වා. මෑගේ තිබිච්ච පින් ඔක්කොම ගෙවිලා ගියා. ගෙවිලා ගියා පින් ඊට පස්සේ මෙයාට දැන් මතු වුණා කිව්වා මරණාසන්න වෙද්දි මෙයා දන්නේ කලින් ජීවිතේක ඉඩකඩම් ප්‍රශ්නෙකට මෙයා මරලා තියෙනවා මෙයාගේ බෑනාව. ඒ කර්මේ මතු වුණා. දැන් මෙයා ඉපදිලා ඉන්නවා නිර්යකියව. දැන් එතකොට බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මරණය ගැන කියද්දී ආයුස්මාත විඥානං යදා කායං ජහන්තිමයි අපවිද්දු තදාසේති නිරත්තංව කලින් කරන්නේ මේ විඥාණය මේ අපි කෙනෙක් මරණයටපත් වෙද්දී ආයුෂ උණුසුම විඥාණය මේවා චුත වෙනවා කියනවා. දැන් එතකොට මව කුසට අපිව රැගෙන ආවේ විඥාණය හරහාමයි. චුත වෙන්නේ විඥාණයමයි. එතකොට චුත වෙනකොට විඥාණය මොන විඥානේද මේ ඇහත් එක්ක වැඩ කර කර තිබිච්ච විඥානේ කනත් එක්ක වැඩ කර කර තිබිච්ච විඥානේ නාසයත් එක්ක දිවත් එක්ක ශරීරයත් එක්ක මනසත් එක්ක වැඩ කර කර තිබිච්ච විඥානේ තමයි චුත උනේ එතකොට චුත උනේ කුමක පැලවෙන්නද කර්මයෙන් හැදුණු පරිසරයක පැලවෙන්නයි එතකොට මේ කර්මය හැදෙන්නේ මොකෙන්ද චේතනාව මුල් වෙලා. එතකොට චේතනා මුල් වෙලා කර්මය හැදුනාම ඒ කර්මයෙන් හැදෙන පරිසරයක පැලවෙන්නයි විඥානේ චුත්ත උනේ. එතකොට බලන්න පින්වත්නි දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ කරන විග්‍රහය අපිට වෙන කිසිම දෙයකින් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. නෑනේ. වෙන කිසිම ධර්මයකින් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා මේක අනාත්මයි. තමාගේ වශයෙන් පවත්වන්න තමන්ගේ නියෝගයකට තමන්ගේ අභිමතයට මේව වැඩ කරන ලෑස්ති නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ රූපය රූපය කිව්වේ තමන්ගේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ශරීරේ මානිනේ මේ ශරීරේ තමන්ගේ නියෝගයට වැඩ කරන ලෑස්ති නෑ කිව්වා. තමන්ගේ නියෝගයට මේ ශරීරේ වැඩ කරන්න ලෑස්ති නම් අද අපි කාටවත් ලෙඩක් නෑ. කාගේවත් කොණ්ඩේ ඉදෙන්නේ නෑ. කාගේවත් දත් ගැලවෙන්නේ නැහැ. කාගේවත් හැම වැලියටින්නේ නැහැ. කාටවත් එහෙනම් බඩ යමරුවක් හැදෙන්නේ නැහැ. එහෙනම් කාව කවුරුවත් වයසට යන්නේත් නෑ. ඇයි අපි එනම් හැමතිස්සෙම නියෝග කරයි තරුණ වයසේම ඉන්න කියලා. දැන් බලන්න අපි කොච්චර පවත්වන්න ආස වුණත් මේක මේක අනිත්‍ය වෙන ස්වභාවය, දි รา යන ස්වභාවය, මහලු වෙන ස්වභාවයෙන් අපිට මිදෙන්න පුළුවන්ද? බෑ. එතකොට මේව තමයි අපි අවබෝධ කළ යුතු පැති. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අපි විඳින විදි අපේ නියෝගයකට යටත් කරලා තියන්න බෑ කිව්වා. අපිට සතුටක් ලැබෙද්දී අපිට පුළුවන් ද කියන්න සතුට ඔහම ඉන්න මා සමග ඉන්න පුළුවන් අපිට කියන්න ඒක අපේ නියෝගයෙන් පවත්වන්න බෑ අපිට අපිට කායික වේවා මානසික දුකක් ලැබෙනවා අපි කියනවා අනේ මේ දුක මට එපා විපාකයකට දුක අයින් වෙනවද? අපේ නියෝගයට පවතින්නේ නැහැ. ඒවා පවතින්නේ හේතු නිසා පවතිනවා හේතු නැති වෙනකට නැති වෙනවා. අපි අපේ හිතේ තියෙනවා අපේ අවශ්‍යතාවයට අනුව මේක වෙනවා කියලා. ඒ නිසා තමයි ඒ දෘෂ්ටිය නිසා තමයි අපිට ප්‍රශ්න හැදෙන්නේ. ඒ දෘෂ්ටිය නිසා ප්‍රශ්න හැදෙන්නේ. මොකද ඒ අපි අවශ්‍යතාවය අනුව වෙනවා කියලා හිතුවට වෙන්නේ නැහැ. එතකොට අපි බයක් හට ගන්නවා. බයක් හටගත්තාම අපිට ප්‍රශ්නයක් ඒක. ඊට පස්සේ අපි හදනවා කියන ඕනම විදියකට ඒකෙන් මිදෙන්න. දැන් මං ඉන්දියාවේ ගිය දවස්වල සූර්යග්‍රහණයක් ආවා උදේ 6 මාට. එතකොට බ්‍රහ්මනෝර් කිව්වා මිනිසුන්ට ටීවී වලින්, රේඩියෝ වලින් කිව්වා දැන් ඔන්න සූර්යග්‍රහණයක් කියනවා කවුරුවත් කන්න ඉපාගුව ඒ වෙලාවට බත් කන්න ඉපා කිව්වා. ඒ මොකෝ බත් කෑවොත් බත් එක්ක සූර්යග්‍රහණය ගිලෙනවා. බත් කන්න ඉපා කිව්වා. දැන් මිනිස්සු කන්නේ උදේට නොකා ඉන්නවා දැන්. මොකද මේ හේතුව? සූර්යග්‍රහණය. දැන් බලන්න අවබෝධයක් නැති ජීවිතේට මේ වගේ මේ අහසේ කොයි හරි කොදිවක වෙන දෙයක් මහා විශාල දේවල් වෙන්නේ නැද්ද? වෙනවනේ. ඊට පස්සේ බ්‍රාහ්මණය කිව්වා 9යි 5ට නාන්න කිව්වා. ඇයි? එතකන් නාන්නත් එපා කිව්වා. 9යි 5ට අනිවාර්යයෙන්ම නාන්න කිව්වා. මොකද සූර්යග්‍රහණය ඇගේ ගෑවිලා. දැන් ඒ චුට්ට අපිට හිතන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබිච්ච නිසා. නැත්තම් හිතයිද? ඒක බලලා මෙහි ආම්පස්සේ මෙහි ශනීගේ මොකද්ද වෙලා විශාල පූජාවල් මේ හිතන්න බැරි දේවල් වෙලා. ඒතර මේ මොකෙද මේ යන්නේ අපි? මං ඊට පස්සේ දැන් මගේ ළඟ වැඩ කරපු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් මේක විශාලට කියනවා මෙහෙමයි දැන් නාන්නේ. හපුව අපිට කන්න එපා කියලා තියෙන්නේ. මං කොහොඹල මිනිස්සු නෙමෙයි කිව්වා. මිනිස්සු නම් මිනිස්සුන්ට ඕන කරන යම්කිසි ස්වාධීන චින්තනයක් තියෙනවා. ඒ චින්තනය උඹලට නැහැ. මොකද මට පේන උඹල මිනිස්සු නෙමෙයි උඹල ගොන්නු කිව්වා. ඇයි කියලා මං කිව්වා උඹලට නාස්ලනෝ දාලා තියෙනවා මිත්‍යා දෘෂ්ටි නැමෙති. මිත්‍යා දෘෂ්ටි නැමෙති නාස්ලනෝ දාලා Hindu සංස්කෘතිය කියන කරත්තේ උඹලගේ නාස්ලනුවට බැඳලා උඹලා ගොන්නු මේක පදවනවා බ්‍රාහ්මණයා බ්‍රාහ්මණයට ඕන දිශාවට. ඔබ දක්කගෙන ඵලයන් කියවල. මිත්‍යා දෘෂ්ටිකයා මිත්‍යා දෘෂ්ටිකයාට ඕන දිශාවට දක්කනවා. එතකොට ඒ දිශාවට යන්න ඕනේ. මම අප්‍රමාණ සතුටු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගත්තු නිසා අද අපි කෙලින් ඉන්නවා. මම දන්නේ එහෙම කෙලින් ඉන්න අනිත්යට පුළුවන්ද කියලා. ඒ කියන්නේ කෙලෙහි ඉන්නවා කියලා කියන්නේ අපිට හිතන්න පුළුවන් මේක හරි මේක වැරදි මේක මෙහෙමයි මේක අරමයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න බෑ මේ සිදුවෙන රටාව තුල පින්වත්නි. දැන් මම දැන් කිව්වා මවකුසට ආවේ මෙහෙමයි අපි. මවකුසට ආපු දවසේ ඉඳලා අපිට ඇස කන නාසය දිවකය මනස හැදුනා. අපි මවකුසින් නික්මුණා. ඊට පස්සේ මේ ඇස කන නාසය දියක මනස තමයි මෝර මෝර මෝර අපි යම් කිසි ප්‍රමාණයකට ලකුණේ. මේ හැම මොහොතේම අර වැඩ කරනවා මොකද්ද? මව කුසට සම්බන්ධ වෙච්ච තිබිච්ච විඥාණය විඥාණය මේ වෙනස් වෙවි වෙනස් වෙවි වැඩ කරන විඥානයේ සකස් වෙවි යන්නේ චේතනාවට අනුව කියලා. එතකොට මාකුසෙන් එතකොට අපි මැරෙනවා කියන්නේ මේ විඥානේ චුත වෙනවා. එතකොට මේ චුත වෙද්දී ශනි, කේතු, බුධ, ශුක්‍රද බලපාන්නේ තමාගේ කර්මයේද බලපාන්නේ. එතකොට අපි ඉන්න ඕනේ කොතනද? ඉන්නේ කොතනද? කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. එතකොට අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියාද? හැබෑවටම. එතකොට හැබෑවටම සරණ නොගිහින්. හැබෑවටම හැබෑවටම සරණ නොගියේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපට නොතේරුණු නිසා නේද? එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපිට හරියටම තේරුණා නම් අපිට මේ ලෝකයේ සිදුවෙන අ르බුද ඉදිරියේ අපට ඒ පරිසරය තුල යහපත උදා කරගන්න බැරිද? අපිට පුළුවන්. අපිගේම කෙනෙක් කියනවා කරුණු ඔප්පු කර කර තර්ක කර කර කියනකින් ඔන්න දැන් ග්‍රහචාරයක් හැදිලා තියෙනවා මේක භයානකයි. හරි ඒක භයානක නම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? කුසල් කරන එකද අකුසල් කරන එකද? කුසල් කරන එක. එතකොට අපි ඒක හරි විදිහට පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නවා නම්. එතකොට දැන් බලන්න විඥානේ වෙනස් වෙවි යන්නේ කුමකට අනුවද? චේතනාවට අනුවයි. දැන් මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙනි කුසල් කිරීම පිණිස සිතක් උපදවා ගන්න. චේතනාවක් පහළ කරන්න කියනවා. ඒකත් පිටයි කියනවා. ඒකත් උපකාරී වෙනවා කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දා බැලුවා මං කාටද උදව් කරන්න ඕනේ? උපකාරය කරන්න ඕනේ? දැක්ක තරුණයි කියලා. මේ තරුණයාට ජීවත් වෙන්න තියෙන්නේ පැය කීපයයි. හැබැයි එයාගේ හිතේ ඇතුලේ හිතේ තියෙන යම් කිසි හැකියාවක් හරිදී අල්ලගන්න. එතකොට මේ තරුණයා දැන් තමන්ගේ ගුරුවරයාට දෙන්න පඳුරු අරගෙන කැලෑ පාරකින් තනියම එනවා. උන්වහන්සේ දැක්ක මෙයාට දැන් තව සුළු පොඩි වෙලාවක මෙයාව සතුරු ප්‍රහාරයකට ලක් වෙනවා. සොරෙකුට ප්‍රහාරයකට ලක් වෙනවා. මේක අපිට වළක්වන්න බෑ. මොකද හේතුව එයාගේ කර්ම විපාකයක් ඉස්සරහට එනවා. හැබැයි ඊට කලින් මෙයාට යම්කිසි ආරක්ෂාවක් දෙන්න පුළුවන්. බලනේ දීපු ආරක්ෂාව උන්වහන්සේ ගහක් යට වාඩි වෙලා හිටියා. ඒන පාරේ. මේ තරුණිය ආව කිට්ටුවට. තරුණියත් එක්ක කතා කළා. කතා කළා හෙව පුතා ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියාද කියලා හෙව්වා. නෑ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් සරණ යන්න කිව්වා. සරණ යන්න කිව්වා. මේ විදිහට හිත හිත සරණ යන්න කිව්වා. යෝ වදතං පවරු මනුජේසු මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨ දේ කියන යමෙක් ඇද්ද? සක්‍ය මොනි භගවා කත කිච්චු කලයිතු සියල්ල කොට නිම වූ ශාක්‍ය මුනිంద్ర භාග්‍යතුන් වහන්සේ පාරගතෝ බලවිරිය සමන්දී සසරේ පුරණ ලද බලවීරින් යුතුව සසරින් එතරට වැඩි සීක්ත තං සුගතං සරණත්තම උපේමි ඒ සුගතයන් වහන්සේ ආදරයෙන් සරණ යමි කියලා පාඩම් හිටියා මේ තරුණයාට. ඊට පස්සේ ඇහුවා පුතා ඔබ ධර්මයේ සරණ ගියාද? අනේ නෑ කිව්වා. එහෙනම් ධර්මයෙන් සරණ යන්න කිව්වා. ඊට පස්සේ ඇහුවා ඔබ ශ්‍රාවක සංඝයා සරණ ගියාද කියලා ඇහුවා. ශ්‍රාවක සංඝයා සරණ ගියෙත් නෑ කිව්වා. ශ්‍රාවක සංඝයා සරණ යන්න කියලා අර යෝවදතම් පවරෝ මනුජේසු යෝවදතම් පවරෝ මනුජේසු මනුජේසු කියන්නේ මිනිසුන් අතර අපි පුංචි කාලේ ඉස්කෝලේදී කිව්වා නමුත් අපිට කවුරුවත් ඕක තේරම කිව්වේ නෑ අපි කියේ යෝවදතම් පවරෝ මනුජේසු කියලා ඇයි කවුරුත් අපිට මේකේ තේරුම කිව්වේ නෑ ඉතින් පාලියෙන් කියන්න කියන කීක කියනවා ඉතින් තේරුම දන්නේ නැතුව අපි කොහොමද කරන්නේ සක්්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගි තං සුගතං සරණත්තමුපේමි. මොකද ඊළඟ එක? රාග විරාග මනේජ මසෝක මේ නිවන ගැන කියන්නේ රාග විරාග කර රාග නැති කර අනේජ තෘෂ්ණාව නැති කර අශෝක ශෝක නැති ධම්ම මසංකත මප්පටි කුලං පිළිකුල් රහිත වූ අසංක අසංක කියන්නේ හේතුඵල ධමයට අයිති නැති නිවන ධම අසංකත මක්කටි කුල මధుර නිවන් කරුණන් කියලස්සන් එය මනයින් ප්‍රගුණ කළ විට ඉතා මිහිරි මధుර නිවන් පගුණන් ශ්‍රී බත්තන් ධම්ම විමන් සරණත්තමුපේමි මේ ධර්මය ආදරෙන් සරණ යන්න කිව්වා මේ ළමයා මේක පාඩම් කළා. ඒ මොහොතේ පාඩම් හිටියා. ඊට පස්සේ ඌ ආර්ය සංඝයා සරණ ගියාද කියලා ඇහුවා. නේ කිව්වා. සරණ යන්න කිව්වා. යත්තච දින්න මහප්ඵලමාහෝ යම් කිසි කෙනෙකුට දුන්නා නම් යමක් ඒකේ මහත්ඵල ලැබෙනවා නම් චතුසු සුචීසු පුරිස යුගේසු පුරිස යුග හතරක් පුරිස යුග හතරක් කියන්නේ සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා චතුසු සුච්චීසු පුරුෂ යුගේසු අට්ඨච පුද්ගල ධම්මම දාසේ එතකොට දහම් කැඩපතෙහි පින්වන ඒ පුද්ගලයන් අට දෙනා සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සෝවාන් ඵලයටපත් වූ කෙනා සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමි ඵලයටපත් වූ කෙනා අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයටපත් වූ කෙනා අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේ මේ පුද්ගලයන් අට දෙනා සංගමිමන් සරණත්තම වෙමි සංඝයා සරණ යන්න කිව්වා ඊට පස්සේ පුතා දන්නවද පන්සිල් කියලා නෑ කිව්වා කියා දුන්නා ඉතින් දැන් මේ ගාත තුන කියා කිය පන්සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් දැන් මේ දරුවා පිටත් වුණා. මෙයාගේ නම චත්ත. චත්ත මානවක මානවක කියන්නේ තරුණයා. එතකොට මෙයා පිටත් වුණා. මෙයා පිටත් වෙලා යද්දී එකපාරට හොරු පැන්නා. අන්න මෙයාගේ කුසලතාවය කියන්නේ ඒකයි. හිත කලබල වුණේ නැහැ. හිත කලබල වුණේ නැහැ. සුනාමි දවස්වල ඔබ දන්නවා මේ පලාතම යට වුණා. එක අම්මා කෙනෙක් මට කිව්වා ඒ අම්මා පැලෑන කියන ගමේ මෝදායි. එයා මට කිව්වා ස්වාමීනි මේ එනවා කිව්වා බලාගෙන දිදී කඳ. මම කලවලුන්නේ නැහැ කිව්වා. මම කෑ ගහලා කිව්වා කිව්වා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුදු කෑ ගහලා කිව්වා. මම උඩට ගහගෙන ගිහිල්ලා බාල්කික රැඳුණා කිව්වා. පුදුමයි. ඉතින් මේ හොරු වටවෙච්ච ගමන් හිත කලබල වුණේ නෑ මෙයාගේ. හොරු ආවා මෙයාට ගැහුවා මෙයා අරක සීකර කර හිටියා මල. නිදා පිපිටියා වගේ. දෙවියන් අතරට මෙයා ඉපදුනා. ඒ කියන්නේ මෙයා ඉපදුනා කියන කාරණේ දැන් මතක තියාගන්න. දැන් යා මිනිස් ලෝකෙට ආවේ මොන උපතක්ද? ජලාපුජන, මව් කුසක. ඊට පස්සේ යාට ලැබුණේ මොන උපතක්ද? ඕපපාතික. මොකක්ද ඕපපාතික? දෙවියන් අතර ඉපදීම. එතකොට ඕපමාතික උපදින්න මොකද්ද මුල්ුනේ විඥානය. එතකොට විඥාණයට මුල්ෙච්ච ක්ෂේත්‍රය පරිසරය මොකද්ද? චේතනාව මුල් කරගෙන කරපු කර්මය. එතකොට ඒක රැස්සේ චේතනාව මොකද්ද? බුදුරජාණන් වහන්සේ මෙයා සරණ ගියා. එයා සීලය පිහිටියා. ධර්මයේ ශ්‍රාවක සංඝයා සරණ ගියා. දැන් එතකොට බලන්න මේ අනාත්ම තමාවසගේ පවත්තන්න බැරි දෙයක් හරි විදිහට හැදිච්ච හැටි. දෙවියන් අතර උපන්නා. දැන් මෙයා එතකොට මෙයාට පහළ වුණා ඇස, කන, නාසය, දිව, ශරීරේ, මනස. දැන් මෙයා ඉන්නේ දිව්‍ය ලෝකේ. දැන් එයාට දිව්‍ය සැප විඳින්න තමයි මේ හයම හැදුනේ. දැන් මම කල්පනා කළා මම කොහෙද හිටියේ? මට මේ මොකද්ද වුනේ? මං කොහෙන්ද මේ දිව්‍ය ලෝකෙට ආවේ? බලදියාට තේරුණා මම මේ ආවේ මොහොතකට තිරුවන් සරණ ගිහින්. මොහොතකට සීලේ පිළිටලා. ඊට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේ බලන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා මාර්ගඵල ලැබුවා. බලන්න ඊළඟ එකක් එයාට කැරකිලා ආපු ලක්ෂණ. දැන් මේ දෙවියන්ටත් මාර්ගඵල ලබන්න පුළුවන් උනා. දැන් අපි සාමාන්‍ය මිනිස්සුකගෙන් ඇහුවොත් දිව්‍ය ලෝක යන්න කැමතිද අම්මා කියලා. මොකද එයා එකපාරට කියන්නේ අපි බෑ බෑ බෑ කියනවා. ඇයි කියලා අහනවා. පින් කරන්න බෑනේ. ආරියට මේ පින් කරනවා වගේ. බෑනේ පින් කරන්න කියනවා. ඊළඟට ඉතින් ධර්ම අවබෝධ කරන්න බෑනේ කියනවා. හරියට මේ අවබෝධ කරන්න මහන්සි වෙනවා වගේ. මේ එක එක්කිනා කියන දේවල් නේද කියාගෙන යන්නේ. Taman දෙවියොත් එක්ක කතා කරලාද? නෑනේ. දන්නවද? දෙවියෝ දැකලාද? මොකවත් නෑනේ. එතකොට බලන්න අපි නොදන්නා නොදුටු නොවැටහුණු දේ වටහා ගන්න නොදන්නා දේ තේරුම් ගන්න තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් ඉගෙන ගන්නෙ. ඒ ධර්මයේ තුලින් තමයි අපි හරි දේ අල්ලන්නේ. එතකොට දැන් ඒ විදිහට කටයුතු කරද්දී දැන් තමාගේ වශයෙන් පවත්වන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. තමාගේ වශයෙන් පවත්වන්න බැරි දේවල් වුණත් ඒ හැදෙන රටාව යාට තේරුම් ගන්න බැරිද? පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙකුට තිබුණොත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි තමන්ගේම පිහිටපු ශ්‍රද්ධාවක් ස්වාධීන එකක්. දැන් අපි ගත්තොත් Taman තුල පිහිටපු ශ්‍රද්ධාවක් නැත්නම් තව කෙනෙකුට පුළුවන් Tamanව වෙනස් කරන. දැන් අපි කෙනෙක් ලිව්වා කියමු. කවුරු කෙනෙක් ලිව්වා බුදුරජාණන් වහන්සේ පුතුරි ලංකාවේ. ආ එහෙම දනේ අපි මෙතෙක් කල දැන් හිටි දඹදිව කියලානේ. ඔන්න ඒක කිව්ලා. තව කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ නැහැ. අනේ එහෙමද අපි ඊළඟට චතුරාර්ය සත්‍ය දේශනා කළා කියලා කියලානේ. ඔන්න ඒක ගිහිල්ලා. එතකොට මේ කියන කියන මතවල එයා පැටලි පැටලි යන්නේ මොකද? තමාට කියලා තමා තුල හටගත්තු පැහැදීමක් නැති නිසා. එහෙමනම් ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕනේ මේ එක එක්කිනාගේ කියවන් මත නෙවෙයි. ධර්මයේ අහලා ඒ ඇසු ධර්මයේ නෝනින් මෙනෙහි කරලා නෝනින් විමසලා තමා තුළ හටගත්තු ස්වාධීන එකක්. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? තමා තුළ හට ගන්න ඕන කරුණු සහිත වූ ස්වාධීන එකක්. කරුණු සහිත වූ ස්වාධීන එකක් තමා තුළ හටගත්තාම කවුරු මොනවා කිව්වත් Tamanට ප්‍රශ්නයක් දෙයක. Tamanට ප්‍රශ්නයක් නැහැ ඒ Taman දන්නවා මේ කරුණු සහිතවයි Taman මේ කාරණේ තේරුම් අරන් ඉන්නේ කියලා. ඒ කරුණ වලට පාදක කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා නම් කිසි අවුලක් නැහැ. එතකොට පින්වත්නි දැන් බලන්න අර චත්ත කුමාරයාගේ චත්ත මානවකයාගේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව වෙරි ශ්‍රද්ධාවක් අප තුල හට අරගෙන නැත්නම් අප තුල උපදවාගෙන අපිට ඒ ශ්‍රද්ධාව තුල රැඳී ඉන්න පුළුවන් නම් රැඳී ඉන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේ අපි ලබන දුර්ලභ වාසනාවක්. ඒ කියන්නේ සමහර විට මේට කලින් ජීවිතයක අපිට කරගන්න බැරි වෙච්ච එකක්. එතකොට මේට කලින් ජීවිතේ කරගන්න බැරි වෙච්ච එකක් අපිට මේ ජීවිතේ කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳට හිතේ පැහැදීමක් ඇති වෙන උන්වහන්සේගේ අවබෝධය නම් හරියටම හරි කියලා. ඉතින් අපිට ඒක නෝනින් තේරුම් ගන්න ඕනේ. ඉතින් මගෙන් එක්කෙනෙක් ඇහුවා මේ ළඟදී එක දුවක් ඇහුවා පිට රටක ඉන්න මේ අනේ ස්වාමීනි මට එක ප්‍රශ්නයක් තියෙනවා මේ සෙනග වැඩි මොකද? මං කිව්වා මේ සෙනග වැඩි දුව හේතුන් නිසා. මේ ඉබේ වැඩි වෙලා නෙවෙයි. තේරුන්නේ නැහැ යාට. මොකද්ද හේතුන් නිසා කියන්නේ? මං කිව්වා හේතු නිසා. මොකද්ද හේතු? මං කිව්වා හේතුව තමයි නවීන විද්‍යාව. ප්‍රධාන හේතුව කිව්වා. ඒ මොකද කියලා? මම කිව්වා බලන්න ඉතිහාසයේ මේට අවුරුදු 100කට කලින් 150කට කලින් මැලේරියාව හැදිලා එක පළාතේ 80000 මැරිලා තියෙනවා ලංකාවේ. මම කිව්වා අද මැලේරියා හැදුනොත් 80000ක් මැරෙනවා. මැරෙන්නේ නැහැ. මොකද හේතුව? බෙහෙත් තියෙන නිසා. එතකොට මම කිව්වා දැන් බලන්න ඒ වගේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න මහන්සි වෙද්දී උපදින සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට මේ හේතුව පේන්නේ නැති වුණොත් ඊළඟට ඉතින් කොහේ ඉඳලාද මේගොල්ලෝ ඉන්නේ කියලා අහනවා. මොකද පුතා මං දුවට මං කිව්වා දුව බලන්න දවසකට කොච්චර මැරෙනවද මේ ලෝකේ සත්තු? දැන් අපි ගත්තොත් උපදින සංඛ්‍යාව වැඩි වෙනකොට මේ උපදින සංඛ්‍යාවට අනුකූලව ආහාර වල ආහාර පිණිස ලෝකයේ කෝටි 700ක ජනතාවක් නවීන තාක්ෂණය පාවිච්චි කරලා ට්‍රෝල් අර මේ ට්‍රෝලර් යවලා මේ විශාල වශයෙන් මොහොතේම සත්තු කොච්චර මැරෙනවද? ගොඩබිම සත්තු කොච්චර මැරෙනවද? ඊළඟට මේ පෘථිවියේ මෙතෙක් කල ජීවත් වෙලා හිටපු මැනි ජීවත් වෙලා මැරිච්ච මිනිස්සු කී කෝටියක් භූතය වෙලා ඇද්ද? ඉතින් ඔය අතරේ නැද්ද කර්මය ගෙවෙන මිනිස්සු මේ කර්මය ගෙවිලා මනුස්ස ලෝකයේ උපත ලබන්න සුදුසු ඇයි නැද්ද? මේ හේතු කිව්වා. එහෙම නැතුව මේ වෙන මොකක්වත් අద్භූත විදියකට වැඩි වෙලා නෙමෙයි. හැබැයි යම් දවසක මේ නවීන තාක්ෂණය නැති වෙනවද? මේ විද්‍යානුකූලව කල්පනා කරන කතා කරනව නැති වෙනවද? නැති වෙච්ච ගමන් මාසයෙන් ලෝකින් භාගයක් මෙරළයයි. දැන් අපි දැන් ගමු ඉතින් දැන් භයානක රෝග පැතිරෙන්නේ නැද්ද? නමුත් රේඩියෝ එකෙන් කියනවා, ටීවී එකෙන් කියනවා, ඊළඟට මේ මේ කියලා සමහර තැන්වල උසාවි වලින් දඩ ගහනවා මදුරුවන්ට බෝ වෙනව වැලක් කියලා. ඉතින් මේ වගේ කරන නිසා නෙමෙයිද බේරි බේරි මේ වැඩි වෙන්නේ. හේතු නිසා මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ නිසා පින්වත්නි අපි මේ ආපු ගමනේ දැන් ඔබට මට කියන්න ඕන උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තුලින් අපේ මේ ජීවිතය ඇතුලේ තියෙන විශේෂ දෙකක්. එකක් විඥාන ක්‍රියාකාරීත්වය. ඊළඟ එක චේතනාව. එතකොට අපිට බැරිද දැන් විඥානේ අපිට ඕන හැටියට හසුරන්න බෑ. චේතනාවට ඕන හැටියට තමයි ඒක හැසිරෙන්නේ. චේතනාව පහළ කරලා කර්මයක් කරපු ගමන් පරිසරයක් හැදුනා විඥානය ඒකේ පිහිටියා. ඊරසොන්නේ ඒක එකක්. ආය චේතනා පහල කළා කර්මයක් කරපු ගමන් පරිසරයක් හැදුනා විඥානය පිහිටියා. ආචේතනා පහල කළා කර්මයක් කරපු ගමන් පරිසරයක් හැදුනා විඥානය පිහිටියා. සමහරට අපිට ඒක මතක නැහැ. හැබැයි විඥානයේ ක්‍රියාකාරීත්වය ඒකට අදාළ විදිහට ඒක යනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා අර කුෂ්ඨ හැදිච්ච කෙනා ගැන භාග්‍යතුන් වහන්සේ මෙයා කුෂ්ඨ හැදිලා මෙතෙක් කල් හිටියා ඒ මක් නිසාද කියලා ඇහුවා ඇයි එහෙම වුනේ කියලා ඇහුවා මෙයා කලින් ජීවිතයක සිටුවරෙක් කිව්වා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාරේ වඩිද්දී මෙයා ඒ පසේ බුදුන්ට ඔච්චම් කළා කවුද මේ මොකාද මේ කුෂ්ඨ හිඟන්න කිව්වා චේතනා පහළ වුණා වචනෙන් කිව්වා පරිසරය හැදුනා විඥානයේ පිහිටියා. දෙයක් දන්නේ. එහෙම දෙයක් වුණා කියලා දන්නේ. ඊට පස්සේ යා පාඩුවේ ගියා. මැරුණා, නිරේ ගියා. විඳෙව්වා, මනුස්ස ලෝකෙට ආවා. ඉතුරු ටික විඳින්න ඉපදුනා, පුංචි කාලෙම කුෂ්ඨ හැදුනා, දුප්පත් පවුලක උපන්න, හිඟාකකා ඉන්නවා. අර කියාපු දේ වචනෙන් දැන් එයා විඳිනවා. එතකොට බලන්න අපේ වචන අපේ ක්‍රියා අපේ සිටිවිලි මේ ඔක්කොමත් එක්ක මේ විඥානීය ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ බද්ධ වෙලා. හැබැයි මේක වෙනස් කරන්න පුළුවන්. දැන් එදා උනේ මේක වෙනස් කරන්න පුළුවන්කමක් තිබුණා. කවුරු හරි කිව්වනම් යාට ඔබ වරදක් කළේ. ඔබ සමාව ගන්න. නියතමානීව චේතනාව පහළ කළ සමාව ගත්තනම් ඊට අනුව අර පරිසරය හැදුනා විඥානයේ පිවිතිය වෙනස් වුණා. එතකොට බලන්න මේ අනාත්ම දෙයක අවාසියකුත් තියෙනවා. අවාසිය තමයි තමාගේ වශයෙන් පවත්වන්න බැරි තැන. වාසිය තමයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන්කම. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ගොම බින්දුවක් ගොම චුට්ටක් අතට ගත්තා. අරන් වදාළ මහණෙනි මෙතරම් පොඩ්ඩක්වත් වෙනස් කරන්න බැරි දෙයක් තිබ්බනම් වෙනස් වෙන්නේ නැති දෙයක් තිබ්බනම් කවදාවත් මේකෙන් නිදහස් වෙන්න බෑ කියලා. දැන් බලන්න අවාසිය තමයි තමාගේ වශයෙන් පවත්වන්න බැරි නිසා තමාව එහාට මෙහාට සංසාරේ උපදින්න මේ විඥාන විසින් අරගෙන යනවා. වාසිය තමයි මේක අනාත්ම නිසා මේකෙන් නිදහස් වෙන්න පුළුවන්කම. එතකොට පින්වත්නි ගොඩාක් දෙනෙක් අත්විඳින්නේ වාසියේද අවාසියේද? අවාසියමයි. ඒ හේතුව අර වාසිය උපද්දවලා දෙන්නේ බුදු කෙනෙක් විතරයි. වෙන කෙනෙකුට කරන්න බෑ. වෙන කෙනෙක් දන්නේ නෑ, තේරෙන්නේ නෑ. අපි මේ කරන දේවල් වලට හරියට අපිට ಉಪකාරී වෙනවා. දැන් අපි ගත්තොත් අද අපි යම්කිසි සමාජයක ඉන්නවනම් සංසාරේ ආපු අර මව කුසේ පිළිසිඳ ගත්ත වෙලාවේ පිහිටපු ඒ දෙයට පුළුවන් අද්දලා දෙන්න පෙර දේවල්. ඇයි දැන් සංසාරේ කරපු යම්කිසි පින්නක විපාකයක් හැටියට මනුස්ස ලෝකෙට ආවා. මේ මනුස්ස ලෝකයේ තුල මේ පරිසරය තුල සැපක් තියෙනවා දුකක් තියෙනවා. මේ දෙකම අද්දලා දෙන්න පුළුවන් මේ වැඩ පිළිවෙලට. මේ අසකන්නා සිවික මනස ක්‍රියාකාරීත්වයට ආද්දලා දෙන්න පුළුවන්. සමහර කාලෙකදී ලොකු කරදර වලට පාත්‍ර වෙනවා, එක්ක අසනීප වෙනවා, එක්ක අතපය නැති වෙනවා. මේ මේවට යම් කිසි ආකාරයක බලපෑමක් සියල්ල කර්මෙන් වෙන්නේ සියල්ල කර්මෙන් වෙන්නේ මොකද සියල්ල කර්මෙන් වෙනවා නම් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. යම්කිසි බලපෑමක් තියෙනවා. හැබැයි මේක චේතනාවෙන් වෙනස් වෙන නිසා මේ වර්තමානයේ කෙනෙක් චේතනා පහල කරලා මේ රටාව වෙනස් කළොත් වෙනස් වෙලා යනවා. වෙනස් කළොත් වෙනස් වෙලා යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මල්ලිකා අභිෂේව භාගතුනත් ලස්සන වෙන්නේ නැත්තේ මොකද කියන්නේ? කැත මොකද කියලා. සතර පුරා නපුරුකම් කළා කිව්වා. කලින් ජීවිතවල තරහ වෙලා කිව්වා ඉක්මනට. පොඩ්ඩක් වචනයක් ප්‍රියහට මෙහාට කිව්වොත් ගොඩාක් වෙලා බයිනවා කියලා. ඒකයි. එතකොට දැන් ඒකෙන් තමයි ඒක හැදෙන්නේ. ඊට පස්සේ ඒවා තව කෙනෙක් ඉන්නවා කිව්වා කිසි පිළිගැනීමක් නැහැ, සමාජ තත්ත්වයක් නැහැ කිව්වා. ඇයි කියලා කිව්වා. ඉරිසියා කළා කිව්වා. ඔන්න බලන්න අපිට තේරෙන්නේ ඉරිසියාවේ බරපතලකම. ඉරිසියා කළා කිව්වා. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා කිව්වා පියකරු. පියකරු වෙන්නේ නැහැ කියලා කිව්වා. කේන්ති අරන්නේ නැහැ කිව්වා. ගොඩක් බැන්නත් නිස්සද්දව ඉන්නවා කිව්වා. බලන්න ඒකෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. එතකොට අහුවා මේ කෙනෙක් ඉන්නවා විශාල සමාජ තත්ත්වයක් එක්ක. ඒ මොකද කියලා අහුවා. මේ සමාජ තත්ත්වයේ තියෙන්නේ හිරිසියා කළා නෑ කියලා. හිරිසියා නොකිරීමෙන් කිව්වා ඒක හැදෙන්නේ. කෙනෙක් ඉන්නක හොඳට සල්ලි තියෙන. ඒ ඇයි කියලා අහුවා. එතකොට කිව්වා ඒ ආදීලා කෙනෙක් හරි දුප්පත් ඒ අය කියලා ඒවා. එයා දුන්නේ නැහැ කිව්වා. හරි දීසි මේක තෝරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ. එතකොට මල්ලිකා කියනවා අනේ ස්වාමිනී මම දීපු කෙනෙක්. ඒ නිසා මට හොඳට ලැබිලා තියෙනවා. මම ඊර්ෂ්‍යා නොකරපු කෙනෙක්. ඒ නිසා මම තමයි මේ අන්තපුරේ ඉන්න ප්‍රධාන බිසව. හැබැයි මම ඉස්සර හරියට කේන්ති ගන්න ඇති. මම ඒකයි කිව්වා කළු. ආයනම් ස්වාමිනී මං තරහ ගන්නෑ කිව්වා. එදුර බලන්න මේවා එකතු වෙන හැටි. ඒ නිසා මේ විවිධත්වයේ ලෝකේ ඇති වෙලා තියෙන්නේ මේ අපි එක එක්කෙනා මේ සිත මුල් කරගෙන චේතනා මුල් කරගෙන කියපු කරපු දේවල් වලින් මේ නිසා පින්වත්නි අපි හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ මේ මනුස්ස ලෝකෙට ආපු අපි කැරකි කැරකි වෙන පාරවල වැටෙන්න තියෙන අවස්ථාවෙන් අපි බේරෙන්න ඕනේ. බේරිලා මේ ගෞතම සාසනයේ පිහිටක් ලබන්න අපි යම්කිසි අවංක උත්සාහයක් ගන්න ඕනේ. ඒකේ පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන්ම සරණ යෑම. අවබෝධෙම සරණ ඇවිල්ලා කලින් කලට හමායන කුණාටු වලට හසු නොවි ඉන්න පුළුවන් නම් ඒ සරණ තුල එයාට ඒක ලාභයක්මයි ලාභයක්මයි ඉතින් ඒ නිසා ඒ උතුම් ලාභය ඔබේ ජීවිතයට උදා කරගත්තොත් සමහර විට ඔබට ඊළඟ ජීවිතේ දෙවියන් අතරට යයි. ඒ කියන්නේ ඕපපාතික. හැබැයි වැරදුන ඕපමාතිකව තමයි උපදින්නේ ප්‍රේතයෝ. ඕපමාතිකව තවත් උපදිනවා නිරිසතුන්. ඕපමාතිකව උපදිනවා. දැන් පසුගිය දවස්වල මේ එක සිද්ධියක් මම දැනගත්තා අම්පාර ප්‍රදේශේ. ඒ ගමකට ඒ පිරිමි ළමයි වගේක් ගිහිල්ලා මේ මූදායිනට ගිහිල්ලා මේ බීලා නට නට ඉඳලා දෙන්නේ ලෙඩ වුණා. දෙද වෙලා එක්කගෙන ඇවිල්ලා මේ දෙන්න ආසනෙක වෙලා මේ දෙන්නට පිරිත් කියද්දි ඔන්න මේ දෙන්න ඇවිස්සුණා. මම නෙමෙයි කළේ මේ වෙන කෙනෙක් මට කිව්වේ. ඇවිස්සුණාට පස්සේ ඉඳින කෑ ගහනවලු මේ පෙරේතු ඇවිල්ලා පෙරේතු ඇවිල්ලා කියලා. අර සුනාමියට අහුවෙච්ච පිරිසක් ඉන්නවා ප්‍රේතය වෙලා අර වෙරළේ. ඒගොල්ලෝ අරගොල්ලෝ මේගොල්ලෝ කනවා කෑමත් එක්ක ඇඟට රිංගලා. දැන් බලන්න අපිට හොයන්න බැරි පැතිවලට මිනිස්සු යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගබ්බ මේකේ උපජ්ජಂತಿ සමහරුගේ මව කුසේ උපදිනවා. නිරයම් පාපකම් විනෝ පව් කරපු අයගෙහි නිරේ උපදිනවා. සග්ගං සුගතිනෝ යන්ති පින් කරපු සුගතිය උපදිනවා. පරිනිබ්බන්ති අනාසවා කෙලෙස් නැති අය පිරිනම් පානවා. එක එක පාරවල් වල යනවා. එතකොට අණ්ඩජ උපතක් කරා ගියොත් මේ විඥානේ බිත්තරයක් අස්සකින් උපදිනවා. සංසීදජ උපතක් කරා ගියොත් මේ විඥානේ තෙත් පරිසරික උපදිනවා. අපේ වාසනාවට මේ විඥානේ ඒ වගේ උපතක මේවර ගියේ නැහැ. එතකොට අපිට ආයමත් නොයන්න කිසිදා පිළිසරණ ලබා ගන්න තියෙන එකම අවස්ථාව. ඒ නිසා ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගැනීම පිණිස අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු